සත්ත වේසතිමෝ පරිච්ඡේදෝ 27 වෙනි පරිච්ඡේදය ලෝහ පාසාද මහෝ ලෝවා මහා ප්‍රාසාද පූජාව තතෝ රාජා විචින්තේසි විසුතං සොස්සතං සොතං මහා පඤ්ඤෝ සදා පුඤ්ඤෝ පඤ්ඤාය කත නිච්චයෝ දීපප්පසාදකෝ තේරෝ රාජිනෝ අයකස්සමේ එවං කිරණත්තා තේ දුට්ඨගාමිනී භූපතේ මහා පුඤ්ඤෝ මහා තූපං සොන්නමාලෙන් මනෝරමං විසංහත සතං ඔච්ඡං කාරස්සති අනාගතේ ඊට පසු පරම්පරාවෙන් අස්වන ලද ඊට උසස් ප්‍රසිද්ධව අසන්ට ලැබුණු කතාවක් ගැන අපගේ දුටුගැමුණු මහරජුරෝ සිත යොමු කළා එනම් මහා පිං ඇති හැමදා පිං ඇති ප්‍රඥාවෙන් යුක්තවම තීරණ ගන්නා ලංකා ද්වීපය තුනරුවන් කෙරේ පැහැද වූ අපගේ මෙහෙදු මහරහතන් වහන්සේ මාගේ මුත්තණුවන් කෙනෙකු වන දෙවන පෑතිස් මහරජුරවන්ට මෙහෙම කියලා තියෙනවා මහරජුරවනි ඔබගේ මොනුබුරක වනු දුටුගමනු නැමෙති මහා පින්වත් රජුරු අනාගතයේ ඊතා මනරං වූ ස්වර්ණමාලී නම් මහා ස්තූපයක් 100 විසිරීණක් උසට කරනවාය පුනෝං උපසතාගාරං නානරතන මණ්ඩිතං නව භූමං කරෙත්වාන ලෝහපාසාදමේවච ඒ වගේම නොයෙක් රංගුවන් වලින් අලංකාර කරපු ලෝවා මහා ප්‍රාසාදයේ නමින් මහල් 9ක් උසට පොහොය ගයක්ද කරනවා. ඉති චින්තිය භූමින්දෝ ලිකිත්වේවං තපාපිතං පෙක්ඛාපෙන්තෝ රාජගේ තිතං ඒව කරන්දකේ සෝවන්න පට්ටන් ලද්දාන ලේකන් තත්ත අවාචේ චත්තාලේස සතං වස්සං අතිකම්ම අනාගතේ කාකවන්න සුතෝ දුට්ටගාමිනි මනුජාදිපෝ ඉදං චිදංච වංච කාරෙස්සති වාචිතං සුත්වා හට්ඨෝ උදානත්වා අපෝටේ සිමයපතේ තතෝ පාතෝව ගන්්වාන මහා මේඝවනං සුභං සම්නිපාතං කරේत्वा බිකු සංඝස්ස අබ්‍රවේ විමාන තුල්‍යං පාසාදං කාරස්සාමි වූ අහං ඒ වගේම නොයෙක් රංගුවන් වලින් අලංකාර කරපු ලෝවා මහා ප්‍රාසාදය නමින් මහල් නවයක් උසට පොහොය ගයක් කරනවලු. කියා අසන ලද කාරණාව සිතලා එය ලියවලා තැම්පත් කර තියෙනවා කියලා දැනගෙන ඒ ගැන සොයා බලවද්දී රාජමාලිගයේම කරඬුවක තිබිලා ඒ අනාගත වාක්‍යය සඳහන් රන්පත් ිරුව ලැබුණට පස්සේ එහි ලියවා ඇති දේ කියවා ගත්තා. එහි තිබුණේ අවුරුදු 140ක් ඉක්ම ගිය පසු අනාගතයේ කාක වන්නතිස්ස රජතුමාගේ පුත්‍රයා වන දුටුගැමුණු නැමැති රජුරුව ලෝවා මහාපාය ආදියත් මේ මේ ආකාරයෙන් කරනවා කියලා ලියා තිබෙන දෙත් අහලා දුටුගැමුණි රජුරුව සතුටටපත් වෙලා උදන් අනලා පොලසන් දුන්නා පහෝදා උදෑසනම සුන්දර වූ මහා මෙවනා උයනට ගිහින් භික්ෂු සංඝයා වහන්සේව රැස් කරවා මෙය පැවසුවා. ස්වාමීනි මම ඔබ වහන්සේලාට දිව්‍ය විමානයක් හා සමාන වූ ප්‍රාසාදයක් කරවනවා. දිබ්බං විමානං පේසෙත්වා තදාලේ කන්දදාතමේ විකුසංග විසජ්ජේසි අට්ඨකීනාස වේතං ඒ සඳහා භික්ෂුන් වහන්සේලාව දිව්‍ය විමානයකට යවලා එහි සැලැස්මක් මට ලබා දුන මැනවේ කියලා එතකොට භික්ෂුන් වහන්සේලා ඉරිදිමත් රහතන් වහන්සේලා අට නමක් දෙව්ලොවට පිටත් කෙරෙව්වා කස්සප මුනිනෝ කාලේ අශෝකෝ නාම බ්‍රාහ්මනෝ අටසලක බත්තානි සංඝස්ස පරිණාමිය අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් බුද්ධත්වයේ ලැබූ කාශ්‍යප නම් භාග්‍යතුන් වහන්සේගේ කාලයෙහි අශෝක නම් බ්‍රාහ්මණයෙක් සිටියා ඔහු තුනුරුවන් කෙරේ පැහැදිලා සංඝයා වහන්සේ උදෙසා දාන වේලටක් පූජා කරන්නට බාරගත්තා. වරණේ නාම දාසින් සෝ නෙච්ඡන්දේති අබ්‍රවේ දත්වා සාතානි සක්කච්ඡං යාව දේවං තතෝ චුතා ආකාශට්ඨ විනානම් නිබ්බති රුචිරේ සුභේ අච්චරාණං සහස්සන සදාසේ පරිවාරිතා ඔහු තමන්ගේ නිවසට විත් බරණී නැමැති දාසියට තමන් සංඝයා වහන්සේ උදෙසා පූජා කරන්නට බාරගත්තා වූ සලාක දානාට නොනවත්වා දෙන්න කියලා පැවරුවා. එතකොට බරණී දාසිය දිව්‍ය අතීතාකිතා ශ්‍රද්ධාවෙන් යුක්තව මනාකොට සකසා දන් දීලා මිනිස් ලොවෙන් චුත වෙලා අහසේ පිහිටි ඊටාම ලස්සන සුන්දර විමානයක උපන්නා හැම තිස්සේම ඇව පිරිවරාගෙන දහසක් අප්සරාවන් සිටියා. තස්සා රතන පාසාදෝ ද්වාදසයෝ ජනුග්ගතෝ යෝජනානම් පරික්ඛපෝ චත්තාලි සංචාටච කුටගර සහස්සේන මණ්ඩිතෝ නව භූමිකෝ සහස්ස ගබ්බ සම්පන්නෝ රාජමානෝ චතුම්මකෝ ඇගේ රුවන් ප්‍රාසාදය 12 යොදුනක් උසයි. වට ප්‍රමාණය යොදුන් 48යි. මහල් 9කින් යුක්තයි. කෝටාගාර හේවත් උස් මුදුන් වහලවල් දහසකින් යුක්තයි. කාමර දහසකින් යුක්තයි. දුටු දුටුවන්ගේ සිත් සතුටු කරනවා. සතර පැත්තෙන් ඇතුල් වෙන්න දොරටු තියෙනවා. සහස්ස සංක සංඋත්තිසීහ පන්දර නෙත්තවා සකින් කිනික ජාලාය සජ්ජිතෝ වේදිකායච දහස් ගණන් සංකපේලියෙන් යුක්තයි සුදුසු තැන් වලින් බලන්න පුළුවන් ජනෙල් වලින් යුක්තයි කිකිනි දලෙන් සරසපු වේදිකාවෙන් යුක්තයි අම්බලට්ටික පාසාදෝ තස්ස මජ්ජේටිතෝ අහෝ සමන්තතෝ දිස්සමානෝ පංගහිත දජාකුලෝ ඒ ප්‍රාසාදයේ මැද්දේ ඊතා සුන්දර වූ අම්බලට්ටිකා නැමැති ප්‍රාසාදයක් තිබුණා. ඒ ප්‍රාසාදයේ වටේ සුළඟින් ලෙලදෙන දදයන් ලක්ෂණට පේන්න තිබුණා. තාව තින්සංච ගච්ඡන්තා දිස්වා තේරා තමේවතේ හිංගුලේන තදාලේකං ලේකයිත්වා පටේ තතෝ තෞතිසා දෙව්ලොව බලා වඩමින් සිටිය ඒ රහතන් වහන්සේලාට නමට බරණියගේ මහා දිව්‍ය ප්‍රාසාදයමයි ලස්සන ප්‍රාසාදයකට දකින්ට ලැබුණේ. එතනින් උන්වහන්සේලා රෙදිකඩ රතු පැහැ වර්ණයෙන් ඒ ප්‍රාසාදයේ සැලැස්ම ලියවා ගත්තා. නිවාත්තේත්වාන ගන්්වා පටන් සංගස්ස දස්සයෝ සංඝෝ පටං ගහෙත්වා තං පාහේසි රාජ සම්තිකං තෞතිසා දිව්‍ය ලෝකයට වඩින ගමන නවත්වලා එතනින් හැරී වැඩම කරලා බරණේගේ දිව්‍ය විමානය පිළිබඳව සටහන සංඝයා වහන්සේට පෙන්වුවා සංඝයා වහන්සේ රෙදිපට දුටුගැමුණු රජුරුවන් ළඟට අරගෙන වැඩියා තන්දිස්වා සුමනෝ රාජා ආගම්මාරාම මුත්තමං ආලේක තුල්යං කාරේසි ලෝහපාසාද මුත්තමං ඒදක සතුටටපත් වුණා වූ රජුරු උතුම් තිස්සාරාමයට ඇවිත් ඒ සිටියේ මේ සටහන් වන ආකාරයට උතුම් ලෝවා මහා ප්‍රාසාදය කෙරෙව්වා. කම්මාර තම්බන කාලේච චතුද්වාරම්මේ භෝගවා අට සත සාසන හිරන්න තපපේ ලෝවා මහා ප්‍රාසාදයේ කටයුතු ආරම්භ කරද්දී එතන කලින් තිබුණු දිරාගිය ප්‍රාසාදීවත් කෙරෙව්වා ත්‍යාගවත් වූ රජ්ජුරුවෝ සතර දොරටුවේ රන් කහවණු 8 ලක්ෂය බැගින් තැබෙව්වා. පුට සහස්සවත්තානි ద్వාරේ ద్వාරේ තපාපේ ගුල තේල සක්කර මදු පුරාචානක ചാටියෝ එහි දොරටුවක් දොරටුවක් පාසා රෙදිපිලි පොඩි දහස් ගණන් තැබ්බෙව්වා. උක්හකුරු තලතෙල් සෝකිරි මේ පැණි පුරවපු නොයෙක් හැලි තැබ්බෙව්වා. අමෝලකං කම්ම මෙත්ත නකබ්බන්ති වාසිය අග්ගපෙත්වා කතං කම්මං තේසං මූල මදාපේ වැටුපක් නොගෙන මෙහි කටයුතු නොකළ යුතුය කියලා එහි කළ සෑම කටයුත්තකම වටිනාකම නියම කරලා ඒවාට අවශ්‍ය වැටුප් ලබා දුන්නා. හත් සතං හත් සතං ආසියකේක පස්සතෝ උච්චතෝ තත්තකෝ ඒව පාසාදෝ හි චතුම්මකෝ ප්‍රාසාදයේ එක් එක් පැත්තෙන් රියන් දහස බැගින් දෙක තිබුණා. උසෙනුත් රියන් දහසක් තිබුණේ ප්‍රාසාදයේ සතර පැත්තකින් දොරවල් තිබුණා. තස්මෙන් පාසාද සෙට්ටස්මෙන් අහේසුම් නව භූමියෝ වේකේ කිස්සා භූමියාච කූටාගාර සතානච ඒ ශ්‍රේෂ්ඨ වූ මහා ප්‍රාසාදය මහල් නවයකින් යුක්ත වුණා. එක් එක් මහල කෝටාගාර සියයකින් සමන්විත වුණා. කෝටාගාරානි සම්බානි සජ්ජුනා කතිනාං පවාල වේදිකාතේ සංනානරතන භූසිතා ඒ හැම කෝටාගාරයක්ම රිදීම් කැටයම් කරලා තිබුණා. අලංකාර රතු ගලින් කළ වේදිකාවත් නානා රන්රුවන් කැටයමින් විචිත්‍රවත් කරලා තිබුණා. නානා රතන චිත්තානිතා සංපදුමකානච සජුකින් කිනකා පන්තේ පරික්කිතාවතාවෝ ඒ කූටාගාරයන් නොයෙක් රංගුවනෙන් කැටයම් කළ නෙළුම් මලින් සරසලා තිබුණා. අලංකාර රිදී කිංකිණි දැල් වලින් ඒ වටේ ආවරණය කරලා තිබුණා. සහස්සන්තත් පාසාදේ ගබ්බසුං සුසංකතා නානරතන කචේතා සිය පංගර නේතවා ඒ ප්‍රාසාදේ තා හොඳින් සකස් කළ කාමර දහසක් තිබුණා. නොයෙක් රුවන් වලින් කැටයම් කළ අලංකාර සීමැදුරු කවුළු වලින් සරසලා තිබුණා. නාරි වාහන යානන්තු සොත්වා වෙස්සවනාසසෝ තදාකාරමකාරේසි මජ්ජේ රතන මණ්ඩපං වෛශ්‍රව දිව්‍ය රාජයාට නාරි වාහනයක් තියෙන බව අසා රජ්ජුරුව ප්‍රසාදය මැද්දේ කරවපු රතන මණ්ඩපයක එබඳ වූ නාරි වාහනයක් කෙරෙව්වා. සේහ භ්‍යග්ගා දරූපේ දේවතා රූපකේච අහෝ රතන මායේස තම්බේච විභූසිතෝ මේ මණ්ඩපේ රණින් කැටයම් කළ කනුවල සිංහ ව්‍යාග්‍රාදී රූපත් දිව්‍ය රූපත් කැටයම් කර තිබුණා. මොත්තා ජාල පරික්කපෝ මණ්ඩපන්තේ සමන්තතෝ පවාල වේදිකා චෙත්ත උබ්බේ වුත් විදා අහෝ මණ්ඩපය හාත්පස වටේම මුතු දැල් වලින් වටකොට තිබුණා. එහි රතු ගලින් කළ වේදිකාත් කලින් කියපු විදිහටම අලංකාර විදිහට කැටයම් කරවා තිබුණා. සත් රතන චිත්තස්ස වේ මජ්ජේ මණ්ඩපස්සතු කුචිරෝ දන්ත පල්ලංකෝ රම්මෝ පලේක සම්පරෝ සත්තුන් වලින් කළ නොයේ කැටයමෙන් විචිත්‍රවත් වූ ඒ මණ්ඩපයේ පසෙකින් පළඟිකල් ඇතුරු බිමේ ඊතා සිත්කලු ආකාරයට ඇද්දත් කැටයමින් නියම කළ නිම කලා වූ ආසනයක් තිබුණා. දන්තමයා පස්සතෙත්ත සුවන්නමය සූර්යෝ සජ්ජුමයෝ චන්දිමාච තාරාච මුද්දකාමය ඇත්තලින් කැටයම් කළ ආසනයට පිටුපසින් රණින් නිම කලා වූ හිරු මඩලකුයි. රෙදියෙන් නිම කලා වූ සඳ මඩලකුයි. මුතු වලින් කලා වූ තාරුකා පන්තියකුත් තිබුණා. නානා රතන පදුමානි තත්ත තත්ත යතරං ජාතකානිච තත්තේව ආසුං සොන්නල තන්තරේ ඒ ඒ තන ගැලපෙන ආකාරයට නොයෙක් රුවණෙන් කළ පියුම් තිබුණා. රණෙන් කළ ලියවැල් අතරේ ජාතක කතා කැටයම් කරලා තිබුණා. මහග්ග පච්චත්තරනේ පල්ලංකේ තිමනෝරමේ මනෝහර සිත පිතා රුචිරං දන්ත වේජනෙන් ඒ පළඟෙහි අති මනහර අයුරින් ඊතා වටිනා පළස් අතුරලා තිබුණා. එහි ඇත්තලින් කැටයම් කළ මෙටකින් යුක්ත විජිනපතේ ඊතා අලංකාර වුණා. පවාල පාදුකා තත්ත පලේකම්මේ පතිට්ඨිතා සේතච්ඡත්තං සජ්ජු දණ්ඩං පල්ලංකෝ පරිශෝභත ඒ පලිඟ යතුරු බිමෙහි පා තැබීමට පබළු වලින් කළ පාදුකාවක් සකසා තිබුණා. ඒ පළඟට උටින් කැටයම් කළ රිදී මෙටකින් යුතු සුදු චත්‍රයක් ඔසවා තිබුණා. සතරතන මයා නෙත් අට මංගලේකා නෙච චතුප්පදානං පන්තේ ච මනිමුත්තරා අහං ඒ සුදුසේසත වටේට අෂ්ටමංගල ලක්ෂණ සටහන් කළ සත්‍රුවණෙන් කළ කැටයම් තිබුණා. ඒ වගේ මුතුමැණික් කැටයම් අතර සියුම් ලෙස සිව්පාවුම් කැටයම් කර තිබුණා. රජතානං ච ගණ්ඨානං පන්තේ චත්තන්ත ලම්බිකා පාසාද චත්ත පල්ලංක මණ්ඩපාසුං අනග්ගිකා ශේෂතේ කෙලවරින් කෘතියන් කළ සීනු වටේටම එල්ලා තිබුණා ප්‍රාසාදය චත්‍රය ආසනය මණ්ඩපය යන මේවා ඊ타මතු වටිනා වස්තු වලින් කැටයම් කරලා අනර්ග විදිහට තිබුණා මහග්ගං පඤ්ඤ පාපේසි මංච පීතං යතරහං තතේව බුම්මතරණං කම්බලං ච මහරහං සුදුසු ආකාරයට මා හැඟි අදපටු ආදියත් එහෙතම්පත් කර තිබුණා ඒ වාගේ මිතා වටිනා බුමුතුරු පලස් ආදිය අතුරලා තිබුණා ආචාම කුම්බිසෝ වන්නා උලුංකෝච හෝතයෙන් පාසාද පරිභෝග සුසස සුච කතාවක ඒ ප්‍රාසාදයේහි පාදෝවණය කරන ජලය ඊතා අලංකාර රන් සැලියක පුරවා තිබුණා. පෙන් ගැනීමට රණින්ම කළ මෙට ගැසූ හැන්දක් තිබුණා. ප්‍රාසාදයේ තිබුණු අනිත් බඩුබාහරාදිය ගැන කතා කරන්නට දෙයක් තියෙවිද? චාරුපාකාර පරිවාරෝ සෝ චතුද්වාර කොට්ටකෝ පාසදෝ ලංකතෝ සෝබිතාවතිංස සභාවිය සතර පැත්තෙන් දොරටු සතරකින් යුක්තව අලංකාර ප්‍රාකාරයකින් වට වෙලා තිබුණා ලෝවා මහා ප්‍රාසාදය, තවතිසා දෙව්ලොව සුධර්මා නැමැති දිව්‍ය සභා මණ්ඩපය වගේ ඊතා අලංකාරව තිබුණා. තම්බලෝ හිටකායේසෝ පාසාදෝ චාදිතෝ අහෝ ලෝහ පාසාදවෝ ආරෝතේන තස්ස ජායත ඒ ප්‍රාසාදේ වසා තිබුණේ තඹයෙන් හා ලෝහයෙන් කළ උළුවලිනුයි. ඒ නිසා එයට ලෝවා මහාපාය යන නම ලැබුණේ. නිට්ඨිතේ ලෝහපාසා දේසෝ සංඝං සම්නිපාතේ රාජා සංඝෝ සම්නිපතේ මරේච වට්ටිමය විය ලෝවා මහා ප්‍රාසාදයේ වැඩ අවසන් කරලා දුටුගැමුණු රජතුමා සංඝයා වහන්සේව රැස් කෙරෙව්වා. මිරිස වැටිය විහාර පූජෝත්සවයට වගේම සංඝයා වහන්සේ රැස් වුණා. පුතුජනාව අත්තංසෝ භික්ඛු පඨම භූමියං තේ පිටකා ဒ ුතියාය සෝතාපන්නාදයෝපන මගපල නොලැබූ කෘතජන වූ භික්ෂුන් වහන්සේලා පළමු මහලේ වැඩ සිටියා. දෙවන මහලෙහි ත්‍රිපිටකධාරී භික්ෂුන් වහන්සේලා වැඩ සිටියා. ඒකේකේයේව අට්ඨංසෝ තතියාදීසු භෝමිසෝ අරහන්තෝ වට්ඨංසෝ උද්දං චතෝ සුභෝමිසෝ සෝවාන් ආදී මාර්ගඵලලාභී භික්ෂුන් වහන්සේලා පිළිවෙලින් තුන්වෙනි මහලෙත් හතරවෙනි මහලෙත් පස්වෙනි මහලෙත් වැඩ සිටියා. එතනින් උඩ තිබූ මහල් සතරේ රහතන් වහන්සේලා වැඩ සිටියා. සංගස්ස දත්වා පාසාදං දක්ඛිනම් බුජ පුරස්සරා රාජාදත්ත මහදානං සතං පුබ්බකං විය ලෝවා මහා ප්‍රාසාදයේ සංඝයාට අතපැන් වක්කොට පූජා කළා. මිරිසවැටිය පූජාවේදී වගේම රජුරෝ සත් දවසක් මහා දන් දුන්නා. පාසාද මහචත්තන මහාචාගන රාජනා අනග්ගානිට පෙත්වාන අයේසුං තින්සකෝටියෝ මහා ත්‍යාගී කෙනකුන් වූ අපගේ දුටු ගමනු මහරජුරුවන් විසින් ලෝවා මහා ප්‍රාසාදයේ වෙනුවෙන් පූජා කරන ලද ධනයේදී මහා අනර්ග වස්තු පිළිබඳ වටිනාකම ගණන් නොගෙන වියදම රන් කහවණු 30 කෝටියක් වුණා නිස්සාරේ ධන නිචයේ විශේෂ සාරං යේදානං පරිගණයන්ති සාදු පඤ්ඤා තේදාන විපුලමපේත චිත්ත සංඝා සත්තානං හිත පරමා දදන්ති ඒවන්තේ සොඳුරු ප්‍රඥායති සත්පුරුෂයෝ සාර රහිත වූ ධනය දානය නැමැති පුණ්‍ය සාරය රැස් කර ගන්නවා. තමා ළඟ ඇති ධනය කෙරේ සිතේ තිබෙන ආලය අතහැරලා ඔවුන් සත්වයන්ගේ පරම යහපතට හේතු වන අයුරින් මේ විදියට මහා දම් පවත්වනවා. සුජනත් පසාද සංවේගත්තාය කතේ මහා වංශේ ලෝහ පාසාද මහේ නාම සත්ත්වේසතිමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද්දා වූ මහා වංශයේහි ලෝවා මහා ප්‍රාසාද පූජාව නම් වූ 27 වෙනි පරිච්ඡේදයයි